නුවණින් දැනගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින්ද මේ ලෝක ස්වභාවය පිළිබඳ දේශනා කළේ කියලා. එතකොට මේ ලෝකයේ තියෙන ලෝක ධාතුව කියන අපි ගත්තොත් ලෝක ධාතුවේ ස්වභාවය අනන්තයි අපරිමාණයි කියන එක භාග්‍යවතුන් වහන්සේ කියන දේශනාවක සඳහන් වෙනවා. ලෝක ස්වභාවය කියලා අපි ගත්තොත් සකල ලෝක දෙමේම අවබෝධ කළ නිසා ලෝක විදෝමනේ දෙත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඉතින් ඒකෙන් අපි ගන්න පළමුවෙන්ම නිෂ්කාන්ද ලෝකේ. නිෂ්කාන්ද ලෝකේ කියනකොට මේ පංචස්කන්ධ ලෝකේ. මේ පංචස්කන්ධ ලෝකයේ ਸਰවප්‍රකාරයෙන්ම අවබෝධ කරගත්තා ස්කන්ධ පහක් වශයෙන්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා කොටස් පහකින් භාගවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ අන්තස්කන්ධය ස්වභාවයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලාක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පංචස්කන්ධ ලෝකයේ තමයි දුක් ආර්ය සත්‍යය කියන්නේ. එතකොට දුක්ඛාගේ සත්‍යයේ ස්වභාවය තමයි ඇති වෙන නැති වෙන ස්වභාවය. ලෝකයේ තියෙන මේ ස්වභාවය අපි ගත්තොත් සංකල්පස්කන්ධ ලෝකයේ ගත්තහම ලෝකෙන් මේ සංකල්පස්කන්ධ ලෝකයේ තියෙන ස්වභාවය තමයි ඇතිවීම, පැවතීම, නැතිවීම කියන ස්වභාවය. මේ ඇතිවීම නැතිවීම ස්වභාවය අනුව ඒක ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් ගත්තාම හේතුඵල ධර්මයන්ව ගත්තොත් ඒ පංචස්කන්ධ ලෝකයේ ඇති වෙන්න හේතුවක් තියෙනවා. අන්නේ හේතුව තමයි එතකොට සමුදේශෝ කියලා කියන්නේ. පංචස්කන්ධයේ හට ගැනීමට හේතුව තමයි සමුදය සත්‍යය. පංචස්කන්ධය තමයි එතකොට දුක්ඛ සත්‍යය. පංචස්කන්ධයේ ඇතිවීමට හේතුව තමයි සම්බේ සත්‍යය. පංචස්කන්ධ නිරෝධය. මේ පංචස්කන්ධයෙන් ඈතර වීම තමයි නිරෝධ සත්‍ය නැත්නම් නිර්වාණය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිරෝධ උපායවත්. එතකොට මේ නිරෝධේ නිවන් ලබා ගැනීමට යන උපාය මාර්ගය මාර්ග සත්‍ය වශයෙන් දේශනා කළා. එතකොට පංචස්කන්ධ ලෝකයෙන් ස්වභාවය තමයි දුක්ඛ සත්‍ය ඒකට ඇතිවීමට හේතුව තමයි සමුදය සත්‍ය ඒක නිරුද්ධ වීම තමයි නිරෝධ සත්‍ය ඊළඟට නිරෝධ ගාමිනී මාර්ගය වශයෙන් ආර්ය සත්‍ය දේශනා කළා මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ස්වභාවය වශයෙන් එතකොට මේ පංචස්කන්ධ ලෝකින් පිළිබඳ අපි අවබෝධ කර ගන්නවා නම් දුක්ඛ සත්‍ය පිළිබඳ වටහා ගැනීම තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳ මනා ස්වභාවයෙන් දරුවඥන් වහන්සේ දැනගත්තා. පංචස්කන්ධ ස්වභාවය හොඳට වටහා ගත්තා. කොට පංචස්කන්ධයේ ඇතිවීමේ හේතුවයි විරුද්ධ වීමයි මාර්ගය දැනගෙන පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් පවතින එක දුකයි එතකොට මේ පංචස්කන්ධ ලෝකයේ ඇතිවීමට හේතුව සමුදය සත්‍යයයි. මේ සමුදය සත්‍යය යන්දාසකදී ප්‍රහාණ කළොත් මේ පංචස්කන්ධ ලෝකේ ආය නැවත උපත්යක් නොලබෙන ආකාරයට පාස්කා ගන්න නම් මේ සමුදය සත්‍යය ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට නිරෝධ සත්‍යය පංචස්කන්ධයෙන් නිරුද්ධ වෙන්න ඕන නිවන් අවබෝධ කරගන්න. එතකොට පංචස්කන්ධයෙන් නිරෝධය ලබන්න නම් යායුතු මාර්ගයේ නිරෝධ ගාමිනී ප්‍රතිඥාය මාර්ගය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ස්කන්ධ ලෝකයේ පිළිබඳ. එතකොට මේ ස්කන්ධ ලෝකයේ සමහරේ අව කොටස් වශයෙන් පෙන්වලා තියෙනවා. එතකොට මේ පංචස්කන්ධ ලෝකයක් ඇදී සත්‍යයගේ ස්වභාවය එක්වැදීම් වශයෙන් ගන්නකොට සබ්බේ සත්තා ආහාරක් පිටිකක්. සබ්බේ සත්තා ආහාරක් පිටිකක්. එක වැදෑරුම් ලෝකේ. එතකොට එක වැදෑරුම් ලෝකේ කියන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ පවත්වා ගන්න නම් ආහාරය අවශ්‍ය වෙනවා. එක් වැදෑරුම් ලෝකයේ හැටියට දේශනා කරන මේ ආහාරය නිසා පංචස්කන්ධ ලෝකේ පවතිනවා. එතකොට ආහාර හතරක් තියෙනවා. අමලික ආහාර පස්ස ආහාර, මනෝ සංකේතන ආහාර, විඥාන ආහාර කියලා කොටස් හතරක්. එතකොට කබලින් ආහාර තමයි අපි මේ තුන් වතාවක් ගන්න. මේ තුන් වතාව ගැනීම නිසා මේ පංචස්කන්ධය පවත්වා ගන්න හේතු වෙනවා. ඒක ගත්තේ නැත්නම් ඒක පවත්වා ගන්න පවත්වා ගන්න බැහැ. මේ කබලින් ආහාර. ඊළඟට පස්ස ආහාර. පස්නහාර කියන්නේ ඔය ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්දියන් හයින් යම් කිසි අරමුණු ස්පර්ශ කරනවා හැම වෙලෙම ඒ අරමුණු ස්පර්ශ කරනවා ඒ ස්පර්ශ කර ගැනීම නිසා මේ පංචස්කන්ධයේ පැවැත්මක් තියෙනවා ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ ඉන්දියන් පහේ තියෙනවා අරමුණු ස්පර්ශ කිරීම. ඒ ස්පර්ශ කිරීම මේ පංචස්කන්ධයේ පැවැත්මක්. පංචස්කන්ධයේ පැවැත්මක් තමයි මේ අරමුණු ස්පර්ශ කිරීම. එතකොට මේ ඉන්දිය පංචස්කන්ධ ඉන්දිය ධර්මයන් වලට ලැබෙන ආහාරයක් තමයි මේ අරමුණු ස්පර්ශ කිරීම. ඇහි ස්වභාවයෙන් රූප ස්පර්ශ කිරීම. කනේ ස්වභාවයෙන් ශබ්ද ස්පර්ශ කිරීම. එතකොට මේ ඉන්දිය ධර්මයන්ට ලැබෙන ආහාරයක්. ආහාරයක් වශයෙන් මේ පංචස්කන්ධ ලෝකේ පවතින ස්වභාවයක් තමයි එතකොට ස්පර්ශය. එතකොට මනෝ සංකේතන. මනෝ සංකේතන කියන්නේ මනසින් ගන්න ආහාර. මනසින් ගන්න ආහාරයේ ආහාර වශයෙන් ගන්න දැන් අපි පංචද්වාරයෙන් ගන්න නැති වෙලාවට අපි ආවර්ජන කරනවා කරපු දේවල් කරන්න තියෙනවා හිතනවනේ අන්නේ සිටීමෙන් සිතර ගන්න ආහාර. ඒකත් වින්දනයක්නේ. පංචස්කන්ධ ස්වභාවයේ තියෙන කියක්. දැන් වර්තමාන අරමුණට හිත ගන්න බෑ. අතීතයේ කරපුවා නිහි කරගෙන අනාගතේ මොකද වෙයිද කියන කියා සිහි කරගෙන අර සංකේ තමයි මොකදව. ඒකත් පංචස්කන්ධයේ තියෙන ස්වභාවය. මෙහිතේ තියෙන ස්වභාවය. ඒකන මනෝ සංකේතන. එතන විඥාන ආහාර. ඒ කියන්නේ අපි ගන්න හැම අරමුණක්ම දැනගන්නේ විඥානය. ඒකෝට විඥානයේ ස්වභාවය තමයි අරමුණු දැන ගැනීම. එතකොට මෙන්න මේ ආකාරයෙන් සියලු සත්‍යයන් ආහාරයෙන් ජීවත් වෙනවා වගේ මේ හතර ආහාර ක්‍රමයකින් මේ පංචස්කන්ධ ලෝකේ පවතින්නේ. ආහාර හතරකින් තමයි මේක පවතින්නේ. එතකොට ඒ නිසා කියනවා සබ්බේ සත්තා ආහාරත් පිටිකාගෙන මේ සංස්කාර ස්වභාවයේ තියෙන ස්වභාවය. ඊළඟට නාම රූප. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය දෙවදාරුන් ලෝකේ. දෙවදාරුන් ලෝකේ කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය චිත්තයි විස්තරන වශයෙන් රූප වශයෙන් කොටස් දෙකක තියෙන පැවැත්මක් තියෙනවා. එතකොට ලාංකික 81යි සාක්ෂික 52යි රූප 28යි. මෙන්න මේ තුනේ තියෙන පැවැත්ම. මේකේ පැවැත්ම කියනවා නාම රූප ධර්මයන්ගේ ස්වභාවය කියලා. නාම රූප දෙවදෑනුම් ලෝකේ. දෙවදෑනුම් ස්කන්ධ ලෝකේ වශයෙන් භාගවතුන් වහන්සේ ආපෝල කරගත්ත මේක තමයි ලෝක ස්කන්ධ ලෝකේ තියෙන නාම රූප ධර්මයන්ගේ ස්වභාවය කියලා. ඊළඟට තුන්වැදෑනුම් ලෝකේ ආපෝල කරගත්තා වේදනාව වශයෙන් විඳිනේ වශයෙන් විඳිනේ වශයෙන් කියනකොට මේ පංචස්කන්ධයේ යම්කිසි විඳිනයක් තියෙනවා නම් එක්ක සැප එක්ක දුක එක්ක නැදහත් බව ඔය තුනෙන් යුක්තව තමයි මේ පංචස්කන්ධ ස්වභාවයේ විඳීම තියෙන්නේ එක්ක දුක් විඳිනවා එක්ක සැප විඳිනවා එක්ක දුක සැප දෙකෙන් තොරව මාධ්‍යස්තව ගෙනියනවා මේක පංචස්කන්ධ ලෝක ස්වභාවයේ තියෙන ස්වභාවය. සංකාර සංග ලෝකයේ තියෙන ස්වභාවින්දනයක් ඇති ලෝකයක තියෙන ස්වභාවය. කියන ආවෝල කරගත්තා. ඒ වගේම ආහාරයක් වශයෙන් අර මුලින් කී හතරම දේශනා කරන කබලින්කා ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මෙන්න කොටස් හතර. මේ හතරෙන් ගන්න අරමුණ නිසා මේ පංචස්කන්ධ ලෝකේ ආවේ. ඊළඟට පස්සදේරම් ලෝකී වශයෙන් අරමුණු කරා උපාදානස්කන්ධ පහ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඤ්ඤා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කිය. ඒ කියන්නේ පංචස්කන්ධය උපාදාන වශයෙන් ගැනීම ලෝකතෝ ස්වභාවයක් කිය. ඒ කියන්නේ දැන් රූපේ ගත්තාම මගේ රූපේ කිය. වේදනාව ගත්තාම මගේ වේදනාව කියලා. සංඥාව ගත්තාම මගේ සංඥාව කියලා. හිතවිලි ගත්තාම මගේ හිතවිලි කියලා. විඥානය ගත්තාම මගේ දැනීම කියලා ගන්නවා. අන්න ඒ නිසා මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ පංචස්කන්ධ ලෝකේ ස්වභාවයේ භාග්‍යවතුන් වහන්සේ පංචස්කන්ධයේ තියෙන ස්වභාවය අවබෝධ කරගත්තා ලෝක ස්වභාවය ඇති. ඊළඟට ආධ්‍යාත්මික ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6 මේ පංචස්කන්ධයේ ප්‍රවැත්මට ඇති වෙන ස්වභාවය. ඒ කියන්නේ චක්කායතනේ, සෝතායතනේ, ගාහනායතනේ, දිවායතනේ, කායායතනේ, මනායතනේ. මේ ආධ්‍යාත්මික ආයතන 6. ආධ්‍යාත්මික ආයතනය 6 ශබ්දික ලෝකයේ වශයෙන් දෙකකට. දැන් ලෝකයේ ස්වභාවය අනුව ගන්නකොට ඔය හයට ඇතුළත් වෙන සෑම දෙයක්ම ලෝක ස්වභාවය අනුව අපි ගන්න. අරමුණු ගන්නානේ ආයතන වලින් ආයතන වලින් අරගෙන සකස් කරන්නේ මොකද්ද මේ දුක්ඛ ස්වභාවය තමයි මේ පවත්තන්නේ. ආයතන ආයෙන් ගන්න පංචස්කන්ධ දුක ආයතනයකින් යම්කිසි පාලනය කරලා මේක රැකගන්න. රැකගෙන මේ පංචස්කන්ධ ලෝකයේදී ස්වභාවය. පංචස්කන්ධයක ස්කන්ධයක ඇති පංචස්කන්ධයක ඇති ලෝකයේ තියෙන මේ ආයතන අධ්‍යාත්මික ආයතන හයේ තියෙන ස්වභාවය. මේක ස්වභාවයෙන් ඇගේ ප්‍රඥා පිළිස දුක් පිළිස සාධින ආකාරයේ අධ්‍යාත්මික ආයතන හයින් පෙන්වන කලා. ඊළඟට පෙන්වන කලා හත් ආකාරයකින් ලෝකේ පවතින හැටි. හත් ආකාරයකින් ලෝකේ පවතිනකොට සත්ත්වවිද විඥාන ලෝකේ. සත්ත්වවිද විඥාන පිටිය. එතකොට මේ සත්ත්ව විඥාන පිටිය වශයෙන් පෙන්වන කලේ ලෝකේ ඉන්න විඥානයක් ඇති සත්‍යයන්ගේ ස්වභාවය. ඒ පෙන්වන කලේ නානත්ත් කාය නානත්ත් සංවේ. නානත්ත් කාය ඒකත්ත් සංවේ. ඒකත්ත් කාය නානත්ත් සංවේ. ඒකත්ත කාය ඒකත්ත සම්නී ආකාසානං ඡයතනිය විඥානං ඡයතනිය ආකින්චඤ්ඤායතනිය කියන මේ විඥානන් සිටි හත මේ ලෝකයේ තියෙන ස්වභාවයේ හැටියට දෙන්නුම් කළා. එතකොට නානක්ක කායා නානක්ක සංඤ්ඤේ කියන தත්ත්වය කොදීනේ? නානක්ක කායා නානක්ක සංඤ්ඤේ. ඒ අය කොහේ ඉන්නේ? ඒ අය ඉන්නේ මේ කාම ලෝකේ. කාම ලෝකේ ඉන්නේ. දිව්‍ය ලෝක හයෙන් මනුෂ්‍ය ලෝකේ අපායපත් වෙනවා. සතර අපාය. ඒ අයගේ නානක කාය. කය එක විදියකට නෑ. නානා පිටයි. නානස්ස කන්නේ. හිත එක විදියකට නෑ. මේ ලෝකේ ඉන්න දිව්‍ය ලෝකේ ඉන්න සතර ආකාරයේ ඉන්න සත්‍යයන්ගේ කයනොත් වේද තියෙනවා එක එකනාට වෙනවා. හිතෙනොත් එක එකනාට වෙනවා. ඒ නිසා නානත්ත් කායන් නානත්ත් සංඥාවක් වෙන රූපයක් වෙන. එක්කෙනෙකුට එක්කෙනෙක් රූපෙන්න වෙන. ඊළඟට නානත්ත් කායන් ඒකත් සංඥේ. කාය නානත්ත් කාය. කාය නානාකාරයයි. නමුත් ඒකත් සංඥේ. සංඥාව එකයි. ඒකම. පළවෙනි මමතරේ. පළවෙනි ධ්‍යාන සමාධිය ලබාගත්තා අය උපදින කල බ්‍රහ්ම පාරිසත්‍යය බ්‍රහ්ම පුරෝහිතේ මහා ප්‍රශ්නේ. ඔය සමතලවල ඉන්නේ අය උපදින්නේ පළවෙනි ධ්‍යාන සමාධියෙන්. ඒ පළවෙනි ධ්‍යාන සමාධිය නිසා ඒකත් සංදී. සංඥාව සංඥා එකයි. ඊළඟට නානන්ත කාය කයි වෙනස්. කය එකිනෙක දෙකෙනෙක් වෙනස් ස්වභාවයෙන් පවතින. කොට නානන්ත කාය ඒකත් සංඥා. ඒකත් කාය නානත් සංඥා. ළඟට කාය එකයි. නමුත් නානත් සංඥා. ඊළඟට පරිත්‍යාග අපමානාග ආවචර අපමාන සුභ පරිත්‍ය සුභ සුභ කින්නක. ඒ අය උපදින්නේ පළවෙනි දෙවෙනි ධ්‍යාන වල. එතකොට නානත් සංඥා. නානාවිද සංඥා. ඒ සංඥා දෙකක් තියෙනවානේ. පළවෙනි ධ්‍යාන සමාධියත් දෙවෙනි දෙවෙනි එකත් තුන්වෙනි එකත්. ඒකෙන් උපදින්නේ. නමුත් ඒකත් කාය. කය ඒකාය එක හා සමානයි. ඊළඟට ඒකත් කාය ඒකාන්ත සංනී. එතකොට කයත් එක වගේ සිතත් එක වගේ. එතකොට ඒක තමයි සුද්ධාවාස නමස්කාරය. ඒ කියන්නේ ආනාගාමිත්වයටපත් වෙන ඉපදෙන තැනනේ අනාගාමීත්වයට පත් වෙනවා ඒකෙදිම දැන. ඒ නිසා සුද්ධාවාස සත්‍යයෙන් සුද්ධ සත්‍යය සුද්ධ සත්‍යයන්ගේ සංඥාව එකයි. කයනු කයත් එක හා සමානයි. ඒකට කියනවා ඒකත් කාය ඒකත් සංඤී කියලා. එතකොට මේ ලෝකයේ තියෙන ස්වභාවයක් ඒක. එතකොට ආකාසානන්ත ආයතනේ විඥානන්ත ආයතනේ ආකින්චඤ්ඤ ආයතනේ කියන මේ බඹතල අරූප බඹතල තුනයි. අන්නේ තුනේ උපදින අය එක්ක එකතු වෙච්චාම මේ විඥානක් පිටිය සක්කදේරුම් ලෝකයේ හැටියට ලෝකයේ දේශනා දේශනා කළා. සත්‍යාකාරයෙන් මේක ලෝකයේ තියෙන ස්වභාවයේ ස්කන්ධ ලෝකයේ තියෙන ස්වභාවයක් කියලා. ඊළඟට අතරදේරුම් ලෝකය ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැපදුක් කියන මේ අෂ්ටලෝක ධර්මයේද යටත් මේ පංචස්කන්ධ ලෝකේ. පංචස්කන්ධයක් ලබාගත්ත මේ සෑම කෙනෙකුටම ඔය අඩට ඇතුළත්. ඔය අඩේ යටත් වෙන්න ඕනේ. ඒක ලෝකේ කියන සබහා පංචස්කන්ධ ලෝකේ කියන 16යි. අටකට එන ලෝකේ වැදීද බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක වේලාවකට ලාභ ලැබෙනවා ඒක වේලාවට අලාභ එක්ක යස එක්ක ආයස එක්ක නිින්දා එක්ක ප්‍රසංසා එක්ක සැප එක්ක දුක මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ස්වභාවය ලෝක ස්වභාවය කියන දේශනා ඊළඟට සත්‍යයද විඥානක් පිටියට ඊළඟට අසන්න සත්‍යයක් නේව සංඥා නාසඤ්ඤායතනයක් කියන මේ දෙක එකතු වෙච්චාම නව සත්‍තාවාදී වශයෙන් දේශනා කරනවා ඒ නව සත්‍තාවාදය දේශනා කළ ආකාරය අනුව නුවණින් බලනකොට ඉතින් අර සත්ත්ව විඥානත් පිටියටම අසන්න සත්‍යය නේව සංඥා නා සංඥා ඇතිනියක්. එතකොට අසන්න සත්‍යය කියනකොට රූපලෝ රූපයේ පමණයි නේව සංඥා නා සංඥා කියනකොට රූප නාමයේ ඇත්තෙත් නැ නැත්තෙත් නැ කියන ස්වභාවය. කියලා මෙන්න මේ නවවිද ලෝකයේ ලෝක ස්වභාවයේ ස්කන්ධ ලෝකයේ ස්වභාවයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා දේශනා කළා. ඊළඟට දසවිධ ලෝකයේ හැටියට අධ්‍යාත්මික ආයතන පහයි බාහිර ආයතන පහයි. මේ 10 දේශනා කළා සත්පුසෝත දාන දිවවා කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මෙන්න මේ මේ ආයතනයන්ගේ ස්වභාවය දසවැනෑරුම් ලෝකයේ හැටියට භාග්‍යතුන් වහන්සේ ආවෝද කරගත්තා අපි ඉගාරා. ඉතින් අරගෙන ආවෝද කරගෙන මේකේ තියෙන ලොක් ස්වභාවය පෙන්වන්න දුන්නා. ඊළඟට දස ආයතනයන්ට මන ආයතනයන් ධර්ම ආයතනයන් දෙක එකතු වෙනහම ලැබෙන ආයතන 12 දොළොස් නේරුම් ලෝකයේ හැටියට දේශනා කළා. දොළොස් ආකාර වශයෙන් මේක දේශනා කළ ආයතනයක් හැටියට. ආයතනය කියනකොට යම් කිසි දෙයක් නිෂ්පාදනය කරන තැන. දුක් රැස් කරන තැන. මේ පංචස්කන්ධයේ දුක් රැස් කරන තැනක් තමයි මේ ආයතන 12. ඒ ආයතන 12 තමයි අපි දුක රැස් කරන්නේ. එතකොට ආයතනයක් කියලා කියන්නේ යම් කිසි දෙයක් නිෂ්පාදනය කරනවා. මේ ආයතන 12 මොකද නිෂ්පාදනය කරන්නේ? සංසාර දුක. සංසාර දුක නිෂ්පාදනය කරන්නේ ওই ආයතන 12. ඒක නිස්පාදනය කරගෙන ආයතන ස්වභාවයෙන් යනවා. එතකොට මෙන්න මේ සංස්කාරක ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ දොළොස් ආකාරයකට දේශනා කළා. ඊළඟට අටලොස් ධාතු වශයෙන් මේක 18 ආකාරයකට පැහැදිලි කළා. ආයත් අධ්‍යාත්මික ආයතන 6යි බාහිර 6යි ඒවා දැනගන්න විඥාන ධාතුවයි ධාතු ස්වභාවයෙන් අටලොස් ධාතු වශයෙන් අවබෝධ කරගත්තා. දැන් චක්කු ධාතු, සෝත ධාතු, ගහන ධාතු, දිවා ධාතු, කාය ධාතු, මනෝ ධාතු වශයෙන් ඒ මා අධ්‍යාත්මික වශයෙන් දේශනා කරනවා. බාහිර වශයෙන් රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු. වශයෙන් බාහිර ආයතන වශයෙන් දේශනා කළා. ඊළඟට ඒක දැනගන්න විඥාණය චක්ක විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, දීවා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියන කොටස් ආයකට දේශනා කළා. ඒක මේක අටලොස් ධාතු හැටියට ආදීන ස්වභාවයක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක අනාත්ම ස්වභාවයෙන් ඉන ස්කන්ධයේ ස්වභාවයේ පැවැත්ම වාස්තේට දේශනා කළා. ධාතු ස්වභාවයකි. ධාතුන්ගේ ස්වභාවයකි. මෙන්න මේවා සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ එතකොට මේ ස්කන්ධ ලෝකයේ ප්‍රවැත්ම පිණිස පවතින ස්වභාවයක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ප්‍රබල ප්‍රත්‍යයෙන් සකස් කරනු ලබන සවිඥානික අවිඥානික සියලුම සංස්කාර ධර්මය සංස්කාර ලෝකයට අයිති. සංස්කාර ලෝකයට අයිතින සංස්කාර යන්ගේ පැවැත්ම සංස්කාරයන්ගේ පැවැත්ම මොකද්ද? සතර සකස් කිරීම. සතර සකස් කරලා දෙනවා. මෙන්න මේ තැන් වලට මෙන්න මේ තැන් වලට යන්න කියලා. ආය කවුරුවක් හරි ගස්සලා දෙනවා නෙවෙයි. තමන්ගේ කර්මපත්‍ය අනුව මේ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවය අනුව මේ ලෝකේ සකස් කරලා දෙනවා ස්කන්ධ ලෝකයක් හරි ගැස්සලා දෙනවා ශබ්ද ලෝකයක් හරි ගැස්සලා දෙනවා ඒ වගේම අවකාශ ලෝකයක් සකස් කරලා දෙන්නේ හේතු ධර්මයන්ගේ ස්වභාවයෙන් කවුවත් කරන එක කවුවත් කරන එකක් නෙමෙයි ඒ නිසා හේතුක්කත්වයෙන් සකස් කරන ලබන සෑම දෙයකම සංස්කාර ලෝකයේ රැඳෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක සංස්කාර ලෝකයන්ගේ තියෙන ස්වභාව ධර්මයක් හැටියට. ඊළඟට දේශනා කළා සත්ත්ව ලෝකේ. සත්ත්ව ලෝකයේ වශයෙන් ගත්තාම එතකොට මේ සත්‍යයන්ගේ ස්වභාවය ගත්තාම මේ සත්‍යයන්ගේ ස්වභාවයේ ප්‍රමාණය අපට හිතලා නිම කරන්න බෑ. සත්ත්ව ලෝකයේ තියෙන ස්වභාවය නිහිතලා නිම කරන්න බෑ. සත්‍යයන්ගේ සංඥාව හිතලා නිම කරන්න බෑ. එතකොට සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය හිතලා නිම කරලා පෙරලක් දකින්න දකින්න බෑ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවය නිසා සතර ගමනේ කෙලවරක් දකින්න බෑ බුදුන් වහන්සේටවත් ඒ සතර ගමනේ කෙලවර පේන්නේ නෑ සත්‍ය විෂය බුදුරජාණන් වහන්සේගේ බුදුන් වහන්සේට පේන්නේ නෑ ඒ ස්වභාවයතියි ඒ ඒ ස්වභාවය සංස්කාර ස්වභාවය එතකොට සත්‍ය ලෝකේ පේන්නේ එතකොට කර්ම විෂය ලෝක විෂය ඒ බුදුජානනාංශයේ බුද්ධන් වලට පේන්නේ නැහැ. සංස්කාර ස්වභාවයේ කෙලවර පේන්නේ නැහැ. එතකොට සත්ත්ව ලෝකයේ කෙලවරක් නැහැ. කර්ම ලෝකයේ කෙලවරක් නැහැ. ග්‍රහ ලෝකවල කෙලවරක් නැහැ. ඒවා සිහි කරන්න එපා කියලා තියෙනවා. ඒවා සිහි කරන්නේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒවා සිහි කරන්න කියොත් ඒ කියන්නේ බුද්ධ ඥානයකවත් ඒවා වැටහෙන්නේ කෙලවර දකින්න බෑ. ඒ නිසා දැන් සත්ත්ව ලෝකයේ වශයෙන් ගන්නකොට ඔය සත්‍යයන්ගේ ස්වභාවය අනුව එක එක සත්‍යයන්ගේ ස්වභාවය වෙනස්. ඒ ස්වභාවය සත්‍යයන්ගේ ස්වභාවය අනුව ගන්න දැන් කියනවා මෙතන ආශය, අනුශය, ආදිමුත්තික, නානාමුදිමුත්තික, එතකොට චරිත අපරජක්ක, මහරජක්ක, පිටින්දිය, මුටින්දිය, ස්වාකාර, ද්වාකාර, ශුඤ්ඤාපේ, ද්විඤ්ඤාපේ, අභාවිය, වාග්ය කියන කොටස් වශයෙන් බෙදලා තියෙනවා. මේ සත්‍ය ස්වභාවය, සත්‍යයන්ගේ තියෙන ස්වභාවය. දැන් ආශේ අනුසය. ආශේ ධර්ම තියෙනවා, අනුසය ධර්ම තියෙනවා. ඒකවල ආශේ ධර්ම කියලා කියන්නේ ඔය හිතක තියෙන පිළිගැනීමේ ස්වභාවය. ඒක කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික පිටසක් ඉන්නවා සම්මා දිට්ඨිය ඇති පිටසක් ඉන්නවා. දැන් සමහර අයගේ පිළිගැනීම තියෙනවා ශාස්ත්‍රක දෘෂ්ටිය හා උච්ඡේද දෘෂ්ටිය. දෘෂ්ටියෙන් පිළිඅරගෙන සත්‍ය ජීවත් වෙනවා. ඒ කියන්නේ සාස්ත්‍ව දෘෂ්ටියෙන් පිළිගැනගෙන ජීවත් වෙනවා මරණින් මත්තේ මේ වගේම ජීවිතයක් තියෙනවා අපි කාලා කියලා හිතුවොත් ඇති ඔය හැටොයි දැන් සාස්ෘත දෘෂ්ටිය කියයි. උච්ඡේද දෘෂ්ටිය කියනම මරණයන් මැත්තේ ආයතලීම නැහැ. ඒ නිසා කාලා බීලා හිටියෝ ඇති. මොන්න නිත්‍යා දෘෂ්ටික මාර්ගය. මේ මාර්ගයේ පිළිවෙලින් මෙනෙහි කිරීම ආශේදාන. ඒක කොට මොන ලෝකයේ කොච්චර අරමුණු අරගෙන අවසානයේ දෙන්නේ ඔතෙන්. එතනින් තමයි කෙලවර වෙන්නේ. සම්මා දිට්ඨිය කියය යථා භූත ඥාණයෙන් බලනවා මේ හේතුඵල ධර්මයක පැවැත්මක් තියෙනවා. අන්නේ පැවැත්ම කියන පිළිගැනීමක් තියෙනවා. අන්නේ පිළිගැනීමට කියනවා සම්මා දිට්ඨිය කියන්නේ ආපේ. අර මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ආපේලා. ඕනම සිතිවිලි ගොඩාක් සිහි කරන අන්තිමට එන්නේ කෙලවර වෙන්නේ අර මිත්‍යා දෘෂ්ටිකා හැදෙනවා මේක මරණම් පස්සේ ඉවරයි. ආයි හිමදෙන්නේ නැහැ. නැත්නම් මේ මරණයන් පස්සේ ආයි මේ වගේ එකක් ලැබෙනවා. ඉතින් මේ හොඳ නරක වලින් වැඩක් නැහැ කියලා පිළිගැනීමක් නැතුව යනවා. සම්මාදිට්ඨිය කියන්නේ මේ හේතුඵල ධර්මයේ ස්වභාවයක් මොනවා වුණත් අන්තිමට එන්නේ මගේ කර්ම ශක්තිය කියලා හේතුඵල ධර්මයේ ස්වභාවයයි කියලා අන්තිමට පිළිගන්න වෙන්නේ. ඉතින් ඒකෙන් යනවා ඒ ස්වභාව සත්‍යයෙන් ඒකට කියන ආශේ ධර්ම කියලා. අනුසය ධර්ම කියලා කියන්නේ භාංගයේ හැංගිලා තියෙන කෙලෙස්. ඒවා මත වෙන්නේ නැහැ. මත වෙන්නේ අරමුණක් ආපුණා. ඒවා හිතාගෙන ඉන්නා වගේ අර උභාග නැයික් ඉන්නවා. එහෙම අරපස් වෙලා තියෙනවා. අරමුණක් එනකොට අපේ දැන් අපි නිකන් ඉන්න වෙලාවට අපිට දැන් තරහක් නැහැ. තරහ කාලේ දකින්නකොට අන්නවා කියනවා. නෑවම කිපෙනවා. එයාගේ කතා හඳක් ඇහෙනකොට කිපෙනවා. කවුරුහරි එයාගේ ගුණයක් කියනකොට කිපෙනවා. ඒ මොකද අර අරමුණ අනුව හසු වෙන කෙලෙස්. ඒකට කියනවා අනුසේ ධර්ම කියලා. එතකොට ඒව අදහස් දගෙනකොට මතුවේනේ. දැන් සමහර වෙලාවට දන් දෙන්න හිතෙන්නේ නැහැ. දානයක් දෙනවා දගෙනකොට දෙන්න ඕන කියලා හිතෙනවා. භාවනා කරලා දකිනකොට භාවනා කරන්න ඕන කියලා හිතෙනවා. අර අරමුණ අනුව හිතට එනවා. නැත්නම් ඒවා එහෙම යටපත්න අපි වෙන්නේ නැහැ. ළඟින් ගොඩ විතරයි මත වෙන්නේ. ඒවා අනුශේ දාන. එක නිවන් දක්වා අරිහත්ත්වයට දක්වාම ඔය දෙලේ අපේ හිතේ තියෙන එක කනාගේ අදහස්. හොඳ අදහස් නරක අදහස් අනුව ඒ අරමුණ අනුව එහෙම අපේ. දැන් සමහර අයට සතුන් මරන්න, තොරකම් කරන්න, වරද ඇදෙන්න, බොරු කේලම් හිස් වචන කියන්න අදහසක් නැහැ. ඒවා කරන්නේවා දකින්නකොට මට මේවා හොඳයි කියන පිළිගන්න. පිළිගන්න මේ පැත්තට යන්න. දැන් සමහර අයට දාන් දෙන්න, සිල් ගන්න ඉන්න, භාවනා කරන්න ඒ අදහසක් නැහැ. නමුත් ඒවා දකින්නකොට කරන්න හිතෙනවා. ඒවට කියන අංශේ ගණන් සත්‍යයන්ගේ තියෙන ස්වභාවය. ඒකට කියනවා ආශය අංශේ ඊළඟට චරිත චරිතාංග කියන රෝග චරිත, දේශ චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියන. මේ හයට අනුව සත්‍යෝ පවතී. සත්‍යංගේ තියෙන මේ ස්වභාවය. සමහර අයගේ කාලචරිත, සමාජචරිත, දේශචරිත, සමාජය මොහචරිත, සමාජචරිත, සංඝාචරිත, සමාජචරිත, බුද්ධිචරිත, සමාන අය විදක චරිත. මේ සත්‍යයන්ගේ තියෙන ස්වභාවයක බුදුරජාණන් වහන්සේ නෝනින් දැක්කා. ඊළඟට අදිමුත්තික. අදිමුත්තික කියන්නේ හීනාදිමුත්තික, ප්‍රණීතාදිමුත්තික කියලා සත්‍ය කොටස් දෙකක් තියෙනවා. හීනාධික මුක්තික සත්‍යය තමයි හීන අදහස් ඇති අය. ප්‍රණීතාධි මුක්තික සත්‍යය කියන්නේ ප්‍රණීත අදහස් ඇති අය. හීන අදහස් ඇති අය හීන අදහස් ඇති අයට එකතු වෙනවා. ප්‍රණීත අදහස් ඇති අය ප්‍රණීත අදහස් ඇති අයට එකතු වෙනවා. ඒක ලෝකයේ සත්‍යයන්ගේ තියෙන ස්වභාවය. එතකොට හීන හීනාධි මුක්තික සත්‍යය ප්‍රණීතාධි මුක්තික සත්‍යය තුන කොටස් දෙකකට තියෙනවා. එතකොට ඒ අයත් අර සතර එනකොට ඒ අයට එකතු වෙනවා. දැන් දන් දෙන කෙනා දන් දෙන කෙනාට එකතු වෙනවා. සිල් ලගෙන කෙනා සිල් ලගෙන කෙනාට එකතු වෙනවා. භාවනා කරන කෙනා භාවනා කරන කෙනාට එකතු වෙනවා. හොරකම් කරන කෙනා හොරාට එකතු වෙනවා. ඒවල සතුන් මරන කෙනා සතුන් මරණට එකතු වෙනවා. ඒ මොකද අර අදහස් අනුව අර හීන අදහස් ඇති අය හීන අදහස් ඇති අය එකතු වෙනවා ප්‍රණීත අදහස් ඇති අය මේක අදහස් ඇති ඇයි ඒක මේක සත්‍යයන්ගේ තියෙන ස්වභාවය ඒක පෙන්වන්න කරා ඊනාදි මුත්‍තික හා ප්‍රනීදාදි මුත්‍තික කිය. ඊළඟට අප්පරජාක මහා රජක්. අප්පරජාක කියන්නේ කෙලෙස් අඩුවයි. මහා රජක කියන්නේ කෙලෙස් වැඩියයි. දැන් සමහර අය ඉන්නවා අප්පරජාක පංච නීවරණ ධර්මයන් යටපත් කරන්න පුළුවන් යටපත් කරන කෙලෙස් අඩුවෙන් ජීවත් වෙනවා. සමහර අය කෙලෙස් වැඩි බහුල කියනවා. ඒකට කියනවා මහා රජක්කය කියලා. කෙලෙස් බහුල සත්‍යෝ ඉන්නවා කෙලෙස් අඩු සත්‍යෝ ඉන්නවා. ඒ සත්‍යයන්ගේ ස්වභාවයන්. මේක බුදුරජාණන් වහන්සේ නුවණින් අවබෝධ කරගත්තා. ඒකට කියනවා අක්ක රජක්ක මහා රජක්ක කියලා. ළඟට තික්කින්දිය මුතින්දිය තික්ින්දිය කියන්නේ ඉන්දිය ධර්මයන් වෙරිච්චයි. මුතින්දිය කියන්නේ ඉන්දිය ධර්මයන් වෙරිච්චි නැති අය. ඒ කියන්නේ සමහර අයගේ සද්ධා, විදිය, සති, සමාධි, ප්‍රඥා ඉන්දිය ධර්ම බලවත්. ඒවා පින්දහම් කරගන්න ඒ ඒවා කියන අයට පින්දහම් කරන්න පුළුවන්. සද්ධා, විදිය, සති, සමාධි, ප්‍රඥා කියන අය ඒ අයට පුළුවන් පින්දහම්. ඒ අයගේ ඉන්දිය ධර්ම හොඳට වැඩිලා තියෙනවා. දැන් සමහර අයගේ ඉන්දිය ධර්ම වැඩි නැහැ. ශ්‍රද්ධා, විද්‍ය, සත් සමාධි ප්‍රශ්න නැහැ. ඒ මුතින්දිය. ඒවා වැඩි නැති අය. එතකොට තික්කින්දිය ඇති සත්වය, මුතින්දිය ඇති සත්වය. තික්කින්දිය ඇති සත්වය කියන්නේ එතකොට ශ්‍රද්ධාදී ඉන්දිය ධර්මයන් බලවත් වූ අය මුතින්දිය කියනවා ශ්‍රද්ධාදී ඉන්දිය ධර්මයන් අඩුයි. ඒ සත්‍ය ස්වභාවයේ ඇති ජීවත් වෙන සත්‍යයන්ගේ ස්වභාවයක්. ඊළඟට සුවිඤ්ඤාපේ දුඤ්ඤාපේ සුවිඤ්ඤාපේ සත්‍යය ඉන්නවා දුඤ්ඤාපේ සත්‍යය ඉන්නවා සුවිඤ්ඤාපේ සත්‍යය කියන්නේ වහා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය දුඤ්ඤාපේ සත්‍යය කියන්නේ වහා ධර්මය අවබෝධ කරගන්න බැරි අය දැන් සමහර අය කොච්චර කීවා අවබෝධ වෙන්නේ නැහැ සමහර අයට වචනයක් දෙකක් කියව අවබෝධ කරගන්න පුළුවන් එතකොට මේ සත්‍යයන්ගේ ස්වභාවය අනුව සමහර අයට වහාම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා සමහර අය අවබෝධ කරගන්න බැරි අය. ඒක සත්‍යයන්ගේ තියෙන ස්වභාවය. ඊළඟට ස්වාකාර ද්වාකාර. ස්වාකාර සත්‍ය කියන්නේ යහපත් ගති පැවතුම් නැති අය. ද්වාකාර සත්‍ය කියන්නේ අයහපත් ගති පැවතුම් නැති අය. සත්‍යයන් අතර ඉන්නවා යහපත් ගති පැවතුම් නැති අය ඉන්නවා අයහපත් ගති පැවතුම් නැති අය ඉන්නවා. මේකත් ලෝකේ තියෙන ස්වභාවය. ඊළඟට වාග්ය සත්‍යය ඉන්නවා අභාග්ය සත්‍යය ඉන්නවා. කියන්නේ හේතු සම්පත් ඇති අය ඉන්නවා හේතු සම්පත් නැති අය ඉන්නවා. දැන් නිවන් දකින්න හේතු සම්පත් ඇති අය ඉන්නවා. නිවන් දකින්න හේතු සම්පත් නැති අය ඉන්නවා. එතකොට හේතු සම්පත් ඇති අයට අර කම්මාවරණ විපාකාවරණ කේසාවරණ අන්තරායික ධර්ම නැහැ. ඒ අය වාග්ය සම්පන්නයි, පුණ්‍යවන්තයි, හේතු සම්පත් තියෙනවා. සමහර අයට කම්මාවරණේ, විපාකාවරණේ, වේසාවරණේ, උපවාද අන්තරාවලින්, ආනාවීතික්කමන අන්තරාවලින් අර නිවන් මඟ වහලා තියෙනවා. කියන්නේ සතර මේ කර්ම රැස් කරලා තියෙනවා අනන්තරිය පාප කර්ම, විහෙතුව කර්ම, අහේතුව කර්ම කරලා තියෙනවා. එතකොට මිත්‍යා බුද්ධිස්තික කුලවල ඉපදෙලා සාස්ත්‍රත උත්තේ දෘෂ්ටි අරගෙන ඉන්න අය ඉන්නවා. එතකොට ආර්යයන් වහන්සේලා ලෝකවාල කරපු අය ඉන්නවා. ආනා වීතික්කම් වශයෙන් ශික්ෂාපද උල්ලංඝනය කරපු අය ඉන්නවා. ඒ අය අභාවී පුද්ගලයෝ. ඒ අයට මාර්ගඵල නිවන් සුවය ලබන්න බැහැ. ඒ අභාග්‍ය පුද්ගලයෝ. ඒවා ගණන් ගන්නෑ, තේරුම් ගන්නෑ, නුවණින් වටහා ගන්නෑ. ඒ විදිහට ජීවත් වෙන්නේ අභාග්‍ය පුද්ගලයෝ. භාග්‍ය පුජ්‍යලයන්ට කම්මාවරණ චේතාවරණ විපාකාර වර්ණ උපාදාන්තර අනාවීතික්කමනයක් නැහැ. හේතු සම්පත් හොඳට තියෙනවා. ඒ හේතු සම්පත් තියෙන අය මගඵල නිවන් සුව ආවෝත කරගන්න. අන්නේ සත්‍යයන් අතර ඔන්න ඔය 11 ආකාරයකට සත්‍යයන්ගේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ සත්‍ය ලෝකේ අවබෝධ කරගත්තා. සත්‍යයන්ගේ තියෙන ස්වභාවය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක ඊළඟට 11 සැදෑරු කාම ලෝකයේ දේශනා කළා. අවීචයේ පටන් පරිණිම්මිත රසවත්ති දිව්‍ය ලෝකේ දක්වා 11 භූමිය කාම ලෝකයේ හැටියට දේශනා කළා. සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක අයයි. මේවා කාම ලෝකයක්. කියන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක අපි අවබෝධ බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් දැකලා. ඊළඟට බ්‍රහ්ම පාරේ සම්ජේ පතන් අපදිකා බමතලයේ දක්වා දොළොස් භූමිය රූපාවචර භූමිය රූප ලෝකයේ හැටියට අවබෝධ කරගත්තා ඒ රෝග ස්වභාවය අනුව මේවා මෙන්නේ තලවල උපදිලා මේ සත්ත්වයන්ගේ මේ ස්වභාවය වශයෙන් රූප ලෝකයේ ස්වභාවය වශයෙන් තේරුම් ගත්ත අවබෝධ කරගත්තා. ඊළඟට ආකාසානාන්තයතනේ විඤ්ඤාණාන්තයතනේ ආසින්තණ්ණායතනේ නේවසන්නානාසඤ්ඤායතනේ කියන මේ අරූප ලෝකයේ මනමි අවබෝධ කරගත්තා ලෝක ස්වභාවය අනුව. ඊළඟට අසඤ්ඤ සත්‍යය හා භවග්නේ හැර භූමි විෂිනාමිය සංඥා ලෝකයේ වශයෙන් දේශනා කළා. සංඥාව කියන්නේ විඥානයේ ඇති සත්ත්ව ලෝක භූමි කියන 29ක්. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය හැර භවග්‍රේ හැර. භවග්‍රේ කියන්නේ නේව සංඥා නාසඤ්ඤා හැතනේ. අසඤ්ඤ සත්‍ය රූප රූපාවචර ඒ විතරයි මේ රූපය පමණයි තියෙන්නේ සංඥාව නැහැ. අනෙක් භූමි 29ෙම සංඥාව තියෙනවා. ඒකට 29 ආකාරයෙන් සංඥා ලෝකයේ වශයෙන් අවබෝධ කරගත්තා ලෝක ස්වභාවය. අපඤ්ඤ සත්‍ය අපඤ්ඤ රෝගේ හැටියට දේශනා කළා. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ රූපයේ පමණයි සංඥාවක් සංඥාවක් නැහැ. අසඤ්ඤ ලෝකයේ. ඊළඟට භවග්‍රය නේව සංඥා නා සංඥාය දෙන්න. ඒකින් එහාට ඒ ලෝක ධාතුවේ නැහැ. එතකොට ලෝක ධාතුවට අයිති වෙන 31 තලයක් තියෙනවා. ඒ 31 තලයේ තුල අසඤ්ඤ தත්ත්වයයි ඒක ස්කන්ධයක් ඇති නිසා ඒකට කියන ඒක ඕකාර ලෝකේ කියලා. එක ස්කන්ධයක් තියෙන නිසා ඒක ඕකාර ලෝකේ කියලා කියනවා. ඊළඟට අරූප ලෝකේ ස්කන්ධ හතක් තියෙන නිසා ඒකට කියනවා සතු ඕකාර ලෝකේ කියලා. ඒකත් මැනවි ආවෝද කරගත්තා. ඊළඟට අසාඤ්ඤ සත්‍යයක් අරූප තලයක් හැර අනිත් භූමි 26. ස්කන්ධ පහම තියෙනවා. ඒ භූමි 26 දින ස්කන්ධ පහම. ඒකට කියනවා පංච ඕකාල ලෝකය කියලා. මේ විදිහට පංච ඕකාල ලෝකයේ වශයෙන් මේ ලෝකයේ තියෙන ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. එතකොට භූමියේ 31 තලයකින් යුත් එක තත්වලක්. එක තියෙන අනන්ත ලෝක ධාතුව අවකාශ ලෝකයේ වශයෙන් පෙන්වුම් කළා. එක තත්වලකට එතකොට තියෙනවා භූමිතල 31ක්. අන්නේ 31කින් යුක්ත ඒක ඇතුළත තියෙන අවකාශ ලෝකයට කියනවා අවකාශයට කියනවා අවකාශ ලෝකය කියලා. එතකොට ස්කන්ධ ලෝකය, සත්ත්ව ලෝකය, අවකාශ ලෝකය කියන මේක ලෝක ස්වභාවයේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ කරගත්ත නිසායි ලෝක විදූ කියලා කියන්නේ. අන්නේ ලෝක විදූ කියන ගුණේ සමන්නාගතයි භාග්‍යවතුන් වහන්සේ ඔය ලෝක ස්වභාවයේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේම නුවණින් තමයි අවබෝධ කරගන්නේ. ඉතින් ඒක එක ලෝකයේ තියෙන ස්වභාවය. ඔයාගේ ලෝක කොච්චර තියෙනවද? ඔයාගේ ලෝක කොච්චර තියෙනවද? ඔව් ඔය වාගේ ලෝක ධාතුගේ ස්වභාවය අනන්තයි අපරිමාණයි කියේ. බුද්ධ ඥානයට මේ ලෝකයේ තියෙන ස්වභාවය අහුවෙන්නේ නැහැ කියේ. එච්චරකට ලෝක තියෙනවා. අන්නේ ලෝක ස්වභාවයේ බුදු කෙනෙක් ලෝකයේ පළ වෙන්නේ මෙන්න මේ මධ්‍ය දේශයේ කියන මේ භූමි 31 තලය තුල තමයි බුදු කෙනෙක් ලෝකේ පළ වෙන්නේ. අන්නේ ලෝක ස්වභාවය අනුව අපි නුවණින් බලන්න එතකොට අවකාශ ලෝකයේ කියනකොට අවකාශ ලෝකයේ තුල පවතින පවතින්නේ මොකක්ද? අවකාශ ලෝකයේ. අවකාශයේ පවතින්නේ මොකක්ද? අවකාශයේ පවතින ලෝකයක් තියෙනවා. මොකක්ද අවකාශයේ පවතින ලෝකේ? වායු ලෝකේ. අවකාශයේ පවතින්නේ වායු ලෝකේ. වායු ලෝකයේ තුල පවතින්නේ ජල ලෝකේ. ජල ලෝකයේ තුල පවතින්නේ ෘති ලෝකේ. මොකද අවකාශ ලෝකේ පිහිටලා තියෙන්නේ නැති. එතකොට මේ ලෝකේ ක්‍රියාකාරකට අපි මේ පොළවනේ මහ පොළවනේ ඒ මහ පොළව පිහිටලා තියෙන්නේ මොකද? ජල පොළවමයි. එතකොට මහ පොළවේ මේ පෘථිවිය කියන ගණන කොච්චරද? යදුම් 245යි. 245 පොල් පොළව කියලා කියනවා නේද? ඒ 2045 බොරවල කම්පා වුණේ බුදුරජාණන් වහන්සේ උප්පත්තියේදී බුදු වීමේදී සංස්කාර පැවැත්වීමේදී කරණික වාරයි. 2045 කරගන් ඇති මේ පොළොව. එතකොට මේ පොළොව පිහිටලා තියෙන්නේ ජලය මත. ජලය මත කියන්නේ නිකන් කාට මේ වතුර මත පායන පස්පිටල් ලක්වා. එතකොට ඒක පිළිලා තියෙන්නේ මොකෙන්ද? ජල පොළොව මත. ජල පොළොව මත ඒ ගණන කොටරද 240000ක් ගණකම් ඇති මේ පොළොව පිළිලා තියෙන්නේ ජල පොළොව මත. ඒ ජල පොළොවේ තියෙන ගණකම කොටරද 480000යි. එයාගෙන පෘථිවිය වගේ දෙන්නයක් තියෙනවා ජලය. යොදු 480000 තියෙනවා ජල පොළොව. එතකොට මේ ජලපොළව මත තමයි මේ උදේ පිටලා තියෙන්නේ. එතකොට මේ ජලපොළව පිටලා තියෙන්නේ වාපොළව මත. වායුව මත. ඒක දෙනවා ඒ වගේ දෙගුණයක්. 960000 දෙගුණ. වාපොළව. මේ වාපොළව වාපොළව තියෙන්නේ. මේ වාපොළව පිටලා තියෙන්නේ අවකාශ ලෝකේ මත. අවකාශ ලෝකයේ මත. ඒකට මේ අවකාශ ලෝකයේ උඩ තමයි එතකොට වාපලෝ තියෙන්නේ වාපලෝ මත තමයි ජල ලෝකයේ තියෙන්නේ ජල ලෝකයේ මත තමයි පෘථිවිය තියෙන්නේ. කව කවුද හැදී? ලෝක ස්වභාවයයි. ලෝකයේ පවතින ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය අනුව තමයි ඒ මේක ස්වභාවය අනුව තමයි පවතින්නේ. එතකොට මේ ඔක්කොම හැපිලා තියෙන්නේ දැන් පෘථිවිය පිළිලා තියෙනකොට සාගරයේ නැද. සාගරයේ තියෙන. එතකොට මේ සාගරයේ නැද පිළිදෙමු තියෙනවා දැන් සක්කල ගල කියලා කියනවා. සක්කල ගල කියන්නේ මහා මේරු පර්වතය. මහා මේරු පර්වතයේ ඉල්ලා තියෙන මහා සාගරය. යොදුන් 84000 සාගරය යටට තියෙනවා. ඉහළට යොදුන් 84000ක් තියෙනවා. සාගරයේ නැද තියෙනවා. ඒක තමයි චක්‍රවාලය කියන්නේ. ඒක තමයි චක්‍රවාලය කියන්නේ. සර්කාරයේ තමයි හේරම්බ වාතයෙන් ඝනකම්මන වායුව කියන්නේ. මේ ඝනකම්මන වායුවෙන් තමයි මේ ජලය රඳාපවතින්නේ. ඒක ඉතරකට ඝනකාරක. දැන් එතකොට මේ දැන් අපි උපමාන වශයෙන් කිව්වොත් ඒ වාතවලේ තියෙන ස්වභාවයේ දැරීම වේගය නිසා තමයි ජලය හැඳිපවතින්නේ. ඉතිරෙන්නේ නැහැ. එතකොට අපි දැන් වාදනයක් වතුර වාදනයක් අරගෙන බාල්දියකට වතුර අරන් කැරකෙවුවොත් මොකද වෙන්නේ? කැරකනකොට බාල්දිය උඩට ගියාම ජලය වැටෙනවා. වැටෙන්නේ අර කැරකෙන වේගයට රඳාපවතින. ඒ වගේ වාපයේ වේගය ඒ වායුවේ වේගය වැඩි. වායුවේ වේගය වැඩි නිසා ජලය රඳාපවතින. මේ ජලය රඳාපවතින ජල පොළොව තමයි මේ වාපොළොව කියන්නේ. අන්න ඒ ස්වභාවය අනුව එතකොට පෘථුවියට වැඩි දෙගුණයක් ජලපලෝ තියෙනවා ජලපලයට වැඩි දෙගුණයක් වාපලෝ තියෙනවා ඒ වාපලෝ වල තමයි අවකාශය ලෝකයේ තියෙන. මේ අවකාශ ලෝකයේ තියෙන ස්වභාවය කියන්න බෑ. අවකාශය ඉතරකට අවකාශය. ඔය විදිහටයි මේ පෘථුවිය පේලා තියෙන්නේ. අන්න මේ පෘථුවිය මත තමයි එතකොට මාමීර පර්වතයේ තමයි සතකූට පර්වත පිළිලා තියෙන්නේ. සතකූට පර්වත කියන්නේ සතරවරම් දෙවියෝ ඉන්න භූමි. ඒ භූමි ඔය වගේම සාගරයේ දැන් දැන්වල පිළිලා තියෙන්නේ. මේ මේ මේ ලෝකයේ තියෙන ස්වභාවය. එතකොට මොකෙන් මේ ලෝක වටේ රවුමක් තියෙන්නේ? ඒ තාර සත්‍රාකාර ස්වභාවයෙන් පාදින ලෝක ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ බුදු නෝනට අහුවෙන හැටි. මේ හොරාගේ යෝග ධාතු කියලා ප්‍රමාණය කියන්න බෑ කියේ. බුදුරජාණන් වහන්සේ බුද්ධන් වහන්සේට තේන්නේ. ඉතින් මෙන්න මේ ලෝකයේ තියෙන ස්වභාවය. එතකොට මේ ස්වභාවය ඇති කරන්නේ කවුද? පඨවි ආපෝ තේජෝ වායයෙන් තියෙන සතර මහා භූතයන්ගේ ස්වභාවය. සතර මහා භූතයන්ගේ ස්වභාවයෙන් තමයි මේක ඇති කරන්නේ පවතින්නේ විනාශ වෙන්නේ. අන්නේ ස්වභාවය අනුව තමයි ඒ බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියලා කියන්නේ. ඒ සත්ත්ව ලෝකයා, අවකාශ ලෝකයා, ස්කන්ධ ලෝකයා කියන මේ ස්වභාවය. ඒකෝර මේ නෑ කෙලවර කෙලවරක් නෑ. කෙලවරක් අවකාශයක් දකින්න බැහැ. එච්චරකට පරතර විශාල. ඉතින් බුදුන් වහන්සේට ඕක අහු වෙන්නේ නෑ. අන්න ඒ වගේ ස්වභාවයකින් තමයි මේ ලෝකේ පවතිලා තියෙන්නේ. අනේ ලෝක ස්වභාවය යන බලකොට මේ පංචස්කන්ධ ලෝකේ තමයි ඔය ඔක්කොම තියෙන පංචස්කන්ධ ලෝකේ හැදෙන්නේ පරිවිආපෝ තේජෝ වායෝ කියන සතරමහා භූතය සංඥාග සංඥාව සහිත පරමයේ සහිත ස්වභාවයක් තියෙන්නේ සතර ලෝකයටයි ස්කන්ධ ලෝකයට නැත්තම් ඒ දෙක තමයි වෙනසක් තියෙන්නේ අනෙක් ඒවා ඔක්කොම ලෝක ස්වභාවය අනුව වෙනස් වෙනවා ඒකට ඒකට තියෙනවා සංඥාව ත්‍ත්වයන් තියෙනවා දැන් පඨවි ආගෝ තේජෝ වායෝ කියන ලක්ෂණා භූතියන්ගේ ලක්ෂණාදී වල දැන් ලෝකෙ හැදලා තින්නෙත් එහෙමයි. අපේ ශරීරය හැදලා තින්නෙත් එහෙමයි. නමුත් එතෙන් ඇතුළත් වෙනවා කර්මයයි සංඥාවයි. ඒ දෙකෙන් තමයි මේ ස්කන්ධ ලෝකයයි සත්ත්ව ලෝකයයි පවතින්නේ. එතකොට කර්මයක් එක්ක සංඥාවක් එනවා. එතකොට මේ කර්මයේ තියෙනකම් මේ සත්වයෝ සත්ත්ව ලෝකේ ගමන් කරනවා. එතකොට ඒක යන්නේ කර්මයක් එක්ක. යම් කිසි දවසකදී මේ ලෝකයෙන් අත මිදෙනවා නම් අත මිදින්නේ කර්මක්ෂේ ඥානෙ ලබාගත්තන් පස්සේ. කර්මක්ෂේ ඥානෙ කියන්නේ මොකද? කර්මක්ෂේ ඥානෙ අවස්ථා තුනකදී ලැබෙනවා ලෞකිකා බුද්ධත්වයෙන්, පසේ බුද්ධත්වයෙන් මහරහත් වාසය. තමයි කර්මක්ෂේ ඥානෙ තමයි සංසාරේ ඉවර කරන්නේ. කර්මක්ෂේ ඥානෙ ලබනකම් යන්න වෙන්නේ කොහෙද? මේ ආකාශ ලෝකයේ තුල සත්ත්ව ලෝකයේ ස්කන්ධ ලෝකේ. කෙලවරක් කෙලවරක් නැහැ. අන්නේ කෙලවරක් නැති යන ගමනේදී අවසානයේ තමයි එතකොට පරමක්ෂේ ඥානයේ යම් කිසි දවසක ලැබුවා නම් අන්නේ ඔය සත්ත්ව ලෝකයෙන් හා ස්කන්ධ ලෝකයෙන් අත මිදෙන්නේ. එතකන් සංසාර ගමන යන්නේ. ඉතින් සංසාර ගමනේ මුලමැද අග කියන ස්වභාවයක් නැහැ මේක වක්‍රාකාරව යන නිසා. අගක් මුලක් දෙන්නේ නැත්තේ හේතුඵල ධර්මයක පැවැත්මක් නෙදී. හේතුයෙන් ඵලයේ ඵලයේ හේතුව. හේතුඵල ධර්මයක පැවැත්ම පරම්පරාව අපිට කියන්න පුළුවන්. දැන් අමෝපමා අර්ථයේදී හේතුඵල ධර්මයක අපගා කැටෙන් හැදෙන. ඒ හැටේ ආයත අවගා කැදෙනවා. ඒ විදිහට අප පරම්පරාව බැලුවොත් මුල් අපට ආවයන් පුළුවන්. ඒ වගේ තමයි මේ සංසාර ගමන. හේතුයෙන් ඵලය ඵලයෙන් හේතුව. හේතුව නැතිදාට ඵලෙ නැතිය. අන්න ඒ නිසා හේතුඵල ධර්මයේ ස්වභාවය තමයි එතකොට මොකද්ද? කර්මය. කර්මස්සේ ඥානයේ යම් පිටාවකේ කර්මයේ ඒකදාන හේතුව නැති කරා නම් ඵලයක් ඵලයක් නැහැ. ඒකට ඵලෙ නැති වෙන්නේ කවදා හරි කර්මස්සේ ඥානේ ලැබුණාද කියන්නේ ආසවක්ෂේ ඥානේ ලැබුණාද ආශ්‍රයයන්ගේ ශේවිය. එතකොට ආශ්‍රයයන්ගේ ශේවියම කියලා කියන්නේ එක්කෝ බුද්ධත්වයේ එක්කෝ පසේ බුද්ධත්වයේ එක්කෝ මහා රහත් භාවය. අන්න එතෙන්දි තමයි මේ සංසාර ලෝකෙන් අත මිදෙන්නේ. නැත්නම් සාත ලෝකෙන් අත මිදෙන්නේ. එතකන් ඔය අවකාශ ලෝකයේ තුල මේ ටික යනවා. අන්නේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ලෝක ස්වභාවය හැටියට ලෝක දුගුණේ දේශනා කළේ. අමේශා ඒ දවාය අපි නුවණින් දකිනකොට භාගතුන් වහන්සේ කියන වටිනාකම කියලා නොකරන්න පුළුවන්කමක් නැහැ. එවැනි උත්තරයන් වහන්සේ නාකිය ධර්මයේ ගනුකොට අපේ ජීවිතයේ වටිනා කුසල සත්‍යයක් තීව්‍ර කරගන්න වාසනාවස්කේ දීර්ඝායස නිරෝධ සම්පත්තිය ඇතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සංස්කාර ලෝකයන්ගේ ස්වභාවය, ස්කන්ධ ලෝකයන්ගේ ස්වභාවය සත්ත්ව ලෝකයේ ස්වභාවයෙන් ඉස්තර වී ලබන ලෝකෝත්තර වීමෙන් සැලසෙන අපිට මේ උතුම් කුසලයක් එක තේම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිටේ දරාගෙන ඒ කුසලකරමුණු මුතුන්පත් කරගන්නු ඒකායේ උතුම් කරයන් වහන්සේ නමගේ උතුම් ගුණය සිහිපත් කරගෙන අපි ටිකේලා මනසිකාරයේදී උතුම් කුසල ලබනමුතුම් පත් කරගෙන වටිනා කුසල සත්‍ය ඇතිවීමෙන් චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන නිර්වාණ අවබෝධය සඳහාම අපිට මේ උතුම් කුසලය එකසේම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනා සිතේ දරාගෙන දැන් අපි ටික වෙලාවක් සරුවඥන් වහන්සේගේ උතුම් ගුණයව සමාන ජීවිත අරමුණක් හෝ හැගෙන ඒ ස්වභාවයේ තේරුම් ගන්න ආකාරයෙන් නුවණින් යුක්ත මේ කුසලික මුදුන් පත් කර ගන්න අපට ශක්තිය වලේ ඇහිදී වීදී ආශිර්වාදය ලැබේවා කියන අදහසින් භාවනානුස්කාරයේ ටික වෙලාවක් අපි යෙදෙමු. මෙතනින් දැක්ක කරගත් උදාහරණ කරගෙන ශක්තිය වලින් අපට සමාධි ඥාන, භාවනා ඥාන, විදර්ශනා ඥාන, මාර්ග ඥාන පිළිවෙලින් ලබන ලෝකෝත්තර නිවෙනින් දැනෙන මේ සම්පූර්ණයක් එකතේම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාව කෙරේ දරාගෙන දැන් අපි භාවනානුස්කාරයේ යෙදෙමු.